क्षितिज චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය ස්නිල් විජේසිරිවර්ධන ආයිබෝන් සකිසඳ මේ ඉරිමා උදේ අපි වාඩි වෙලා ලැස් වෙන්නේ සිතිජ සංഭാෂණ සංවාදයට එකතු වෙන්න. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන ඒවා ගැන නැවත සලකා බලන ඒවා ප්‍රසාරණය කරන්න උත්සාහ කරන කතා බහක්. ඔබ දන්නවා මේ වැඩසටහනේ මේ සාකච්ඡාවට මම බොහෝ වෙලාවට මාත් එක්ක කතාවක් කරන්න කවුරු හරි මගේ මිතුරියක් මිතුරෙක් එනවා. එවින් අපි දෙන්නගේ කතාවක් බහක් තමයි තියෙන්නේ. අදත් මා සමග මැදිරේට ඇවිල්ලා ඊට පස්සේ ගිය පාරට ආවා කුමුදු සුමේදා කුමුදු කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශය ඊට පස්සේ වෘත්තික වශයෙන් සමාජ විද්‍යාඥයෙක් ගුරුවරියක් තනුවකුන් දේවල් තියෙන අය ගැන කතා කරන්න. <laughs> මේ දවස්වල ඇය මෙල්බන් නුවර විශ්වවිද්‍යාලයක ඇගේ ආචාර්ය උපාධි සඳහා වැඩ කරමින් ඉන්නේ. ලංකාවට ඇවිල්ලා ඉන්නවා ශේස්ත්‍ර පරිශ්‍රණ සඳහා මේ වැඩ කරලා යන්න. ඉතින් ඊටාම සතුටින් කුමුදු මාත් එක්ක කතා බහට ගිය පාරත් සම්බන්ධ වුණා. කුමුදු ආයිබෝන්. ආයිබෝන්. අද අපි මොන හරි කතා කරන්න ඕන අපි වාට්ටුව වගේ <laughs> මටත් ඔයා නිතර කියපු දේවල් තියෙන සමහර සමහර මතක තියෙනවා මේ අපිට නැවත හැරිලා බලන්න තරම් වටින වාට මොනවද හිතෙන්නේ අද මොනවද අපිට කතා කරන්න පුළුවන් අපි අර එක මේ ජනවර්ග මිනිස්සු කියන පොදු ජනවර්ග මිනිස් මං කියන්න මගේ මට තියෙන පොඩි සාකච්ඡා පටන් ගන්න යම් කිසි අදහසක් ආවා <laughs> මේ දවස්වල මම තවත් අර හේතුවක් නිසා ධර්මසේන පතිරාජ අපේ හිටපු මහා විශිෂ්ට සිනමාකරුවා කලාකරුවා අපි මිතුරා එයාවස්ගේ සමරු උත්සවයක් කරනවා මේ මාසයේ අග ඉතින් මම කල්පනා කරා ඔහුගේ තියෙනවා වාර්තා චිත්‍රපටයක් In Search of a Road කියලා වැඩි කවුරුත් කතා කරලා නැති. ඒක හරිම රසවත් හරිම මම හිතන්නේ අපේ හද කම්පා කරන ආකාරයේ චිත්‍රපටයක්. ඒක තියෙන්නේ මොකද ධර්මසේන පතිරාජ මේ යාපන විශ්වවිද්‍යාලේ කාලයක් වැඩ කරා මුල් කාලවල 70 ගණන් වල. සිංහල අංශයේ ඒ කාලේ උට ගොඩාක් ඒ යාළු මිත්‍රකම් ඇති වුණා මේ හිදල දෙමළ චිත්‍රපටයක් කරා පොන්මණී කියලා මම හිතන්නේ ඔහුගේ ජීවිතේ විශාල මේ සම්බන්ධයක් වෙන යාපනයත් එක්ක බොහෝ අතින් මේ ඇති වෙච්ච පස්සේ ඊට පස්සේ උන්ට එන්න වෙනවා ඊට පස්සේ යුද්ධේ පටන් ගන්නවා ඊට පස්සේ විශාල මේ ඇති වෙච්ච තුවාලේ අපේ රට ඇතුළේ අපේ සමාජය ඇතුළේ මම හිතන්නේ ඒවා දරුණු විදිහට විඳපු අය අතරින් එක්කෙනෙක් තමයි ප්‍රතිරාජය. ඕටද බිච්ච ඒ සම්බන්ධ ඒ කියන්නේ තමන්ගේම නෑයු මිත්‍රෝ විනාශ වෙනවා වගේ ප්‍රශ්නයක් දැනෙන්න ඇති. ඊට පස්සේ ඔහු ඒ ඇතුළේ එක කරපු චිත්‍රපටයක් තමයි ඉන්සර්ච් ඔෆ් රෝඩ් කියන්නේ කොළඹ සිට යාපනයට තියෙන දුම්රිය මාර්ගය. පිළිබඳ කතාවක්. නමුත් ඒක තියෙන්නේ ගොඩාක් මතක සටහන් මේ මාර්ගය විසින් මිනිස්සු කොච්චර එකතු කරාද, එකතු වුණාද. අපි හැදෙමින් පැවතුන 아무තු මිනිස් වර්ගයක් විදිහට ශ්‍රී ලාංකික විදිහට අපිට කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලාංකික. ශ්‍රී ලාංකිකව අපි තාම ඉතින් වෙමින් පවතිනවානේ අපේ ඉතිහාසෙ. ඊට පස්සේ මේ නහර කපනවා වගේ දෙයක් වෙන්නේ. අපි මේ රේල් පාරක් විනාශ කරගෙන මේ සම්බන්ධකම් විනාශ කරන ආයුතුර දක්වන ජන සමාජ දෙකට කඩාගෙන එතකොට අපි යමක් වෙමින් හිටියා ඊට පස්සේ අපි ආයේ කලලෙම කඩලා දානවා. දැන් මෙන්න මෙන්න මේ ඒ චිත්‍රපටයේ මුලම තියෙන උද්දෘතයක් ග්‍රාමශිගෙන් අරගෙන අන්තෝනි ග්‍රාමශිගෙන් ජනතාව කවුද ජනතාව කියන්නේ කවුද ඒගොල්ලන් නිර්ණය කරන්නේ කොහොමද කවුරු හරි ඒගොල්ලන් අහවල්ලු කියලා කියලා තියනවද කියලා ඕක තමයි මට වට කියන්න දෙන ප්‍රවේශයක්ද මට දැන් මේ මේ කවුද ජනතාව කියන්නේ කියලා අහනකොටම මට මතක් වුණා දැන් මේට අවුරුදු 5කට විතර කලින් 5ක් 6කට වගේ කලින් අපි මේ ජනවාරි ඔයිටම පොඩ්ඩක් සමානයි ජනවාර්ගික අනේකා සොයා යෑම වැඩසටහනක් වැඩසටහනක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා ශිෂ්‍යයින්ට එතනදී මේ මේ මේ ප්‍රතිරාජ සම්බන්ධයෙන් කිව්වර අපි කණ්ඩායමක් අනේ සියලු දෙනා එකට ජීවත් වීම ඇසුර ඒ ඇසුර ඇතුලේ තමයි මේ හැඟීම එන්නේ. අපි ඇසුරෙන් ඉවත් වෙන්න ඉවත් වෙන්න අපිට ඒ සම්බන්ධයෙන් හැඟීමක් ඉන්නේ. දැන් කුඩා කාලේ මම ජීවත් වෙච්ච පරිසරේ මුස්ලිම් පවුලක් ජීවත් වෙනවා. එතකොට ඒ පවුලත් එක්ක මගේ තිබිච්ච දැඩි සම්බන්ධතාවය. එක වයසේ ළමයි එකට සෙල්ලම් කරනවා. ඒ ඇතුලේ ඒ සංස්කෘතිය සම්බන්ධයෙන් ඒ වෙනත් කෙනෙක් කියන හැඟීමක් නැහැ. භාෂාවේ අලුත්භාවයක් නැහැ. එකට කන්න පුළුවන් මේ එකට කන අනාගෙන කන එක කැතයි වෙන්නේ නැහැ මේ අවස්ථාවේ. බෙදා හදාගැනීමේ ක්‍රමයක්. ඒ කෑම ඇතුලේ මට හානියක් වෙයි කියලා <laughs> හැඟීමක් තිබුණේවත් නැහැ. <laughs> මේ මේ එක අනෙක් අනේක ඕත් කවුරු බොහෝ මිනිස්සු අපි නොවන කියන මේ අපි කණ්ඩායම් ඇතුලේ හඳුනගන්න විදිහට ඒ ඒ බැඳීම මම හිතන්නේ මේ යාපනයේ ජීවත් වීම කියන කාරණාව ඇතුළෙම දැනෙන්නේ නැති දැන් අපිට ඕනේ වුණා ශිෂ්‍යයින්ට මේ පන්තියක් ඇතුලේ මේ හැඟීම ඇති කරන්න අමාරුයි. අපි ගිහිල්ලා ඔවුන් එක්ක ජීවත් වෙමු. හරි. දීර්ඝ කාලයක් නැතත් යම් දින කිහිපයක් හරි ඔවුන් සමග ජීවත් වෙලා බලමු මේ කවුද මේ මිනිස්සු මේ මේ ජනතාව කවුද කියලා මේ ජනතාව කවුද කියලා මේ අපි උතුර දකුණ කියලා වෙන් කරගෙන හසුරක් මේ තියෙන සංකල්ප මේවා මොකක්ද අපිට ඒක දැනෙන්නේ කොහොමද මේ ෆීලිංස් කියන ඒවා අපිට ඕන දැනෙන්නේ කොහොමද කියලා ඉතින් මට වෙලාව තියෙනවා නම් මම තව පොඩි අත්දැකීමක් ඒකේ බෙදා ගන්න කැමති මේ මෙහෙම ගිහිල්ලා අපේ මේ තුන් දෙනෙක් වගේ පොඩි කණ්ඩායමක් එක හැම ගෙදරකම නැවතුවා. එතකොට මේ හැම ගෙදරකම වගේ එක සමාජිකයෙක් LTT සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා අතුරුදහන් වෙලා හෝ ආබාධ වෙලා කුමනම හෝ සම්බන්ධයක් තියෙන. ඒක ඒ කාලේ බැලුවාම හැමතැනම හැම ගෙදරකම මේ දකුණේ ගෙවල් වල අමු හමුදාවට තරුණයෝ ගියා වගේ ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒක ඇතුලේ අර අපි මම ගියපු නිවස විශේෂයෙන්ම මට ඒක දැනෙන්න හේතුව තමයි මේ ඒ නිවසේ හිටපු අම්මා ට මගේ වයසම පුතෙක් ඉඳලා අතුරුදහන් වෙලා හෝ කුමන හෝ දැන් ඒ වෙනකොට හිටියේ. එතකොට ඒ අම්මා මේ පුතාගේ මාලය අරගෙන මගේ බෙල්ලේ දැම්මා. සහ ඒ ඒකේ කොටි දසකුත් සමග <laughs> දැන් කොටියා කිව්වහම වෙන වෙන අර්ථමක් වෙන්න පුළුවන් නමුත් ඒක අර ආරක්ෂාව ඒක ඇතුලේ අපිට වෙන කියවීමකුත් තියෙනවා ඒගොල්ලන්ගෙත් ඒක තමයි කරණි කොටි කරණි කොටි දතක් කියන එක ඇතුලේ පසු කාලීනව ඒක ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ වුණාට මම හිතන්නේ මේක ඇතුලේ මම දන්නේ නැහැ එයාගේ කියවීම මොකක්ද කියලා මගේ රීඩින් එක ඇතුලේ මට දැන් මේක මේ බෙල්ල එල්ලුවාට පස්සේ රත්තරන් මාලය එතකොට <laughs> මම වැඩි රත්තරන් වලට කැමති නැහැ. මම ආභරණ පළඳින්නේ නැහැ. ඒ වෙනකොට මගේ කිසිම ආභරණයක් තිබුණේ නැහැ. මේ විදිහම තමයි මම යනකොට. ඉතින් ඒක දාලා මාව මට ඒ වෙලාවේ හිතුණා මාව පිළිගත්තද පුතාගේ විදිහට. මේ වයසේම දරුවෙක් කියලා. ඉතින් ඔතනින් පටන් ගත්ත බැඳීම අවසානයේ මම කැමැත්ත කැමැත්තෙන් මගේ අනන්‍යතාවය වෙනස් කරගෙන <laughs> කැමැත්තෙන් මේ අනන්‍යතා අ르බුද අපිට තියෙනවා මේ බලෙන් අනන්‍යතාවයන් වෙනස් කරන්න යනවා කියන කාරණාත් එක්ක මම කැමැත්තෙන් මගේ අනන්‍යතාවය වෙනස් කරගන්නවා මට එතන ඒ ගනුදෙනුව පවත්වාගෙන යෑම ඇතුලේ ඇති ලැබෙන සමීපභාවය මේ බැඳීම් සම්බන්ධ කරගන්න ඒ ඇතුලේ ඒ සංස්කෘතිය නඳුන ගන්න තියෙන අවස්ථා මේවත් එක්ක ඉතින් මල් ගොඩක් ගහලා <laughs> මම දැක්කයි ඡායාරූප සමහර මම මේ ඡායාරූප සමහර දේවල් <laughs> දැන් ඔවුන්ගේ මැඳුම් ඔවුන්ගේ මැඳුම් ඇඳගෙන ඔවුන් මල් ගහලා වලලු ගොඩක් දාලා මේ කාන්තාවක් කියන එක. එතන තවත් සංකේතාත්මක අර්ථයක් තියෙනවා කාන්තාවක් වුණාම ආභරණ දාලා ලස්සනට ඉන්න ඕනේ කියලා. ඒත් එතකොට ඒ ඔවුන්ගේ අදහස. ඉතින් මම ඒකට විරුද්ධ වෙන්න ගියේ නැහැ. ඉතින් එහෙම ආභරණ දාලා දැන් මේක මටත් මේ වගේම නිකන් තිගැස්සෙන අත්දැකීමක් වෙනසක් හිතන්න අලුතෙන් හිතන්න අවස්ථාවක්. ඒ වගේම තමයි ශිෂ්‍යයින්ට ලැබිච්ච අවස්ථාව. මේ වෙනකොට අද වෙනකොටත් ගෙදර යන එන අවුරුද්දට එන කොළඹ ආවහම නතර වෙන මේ පුදුම සම්බන්ධකා ගනුදෙනු ගොඩක් හදාගෙන තියෙනවා මං හිතන්නේ බොහොම ඉහලින් එන බලහත්කාරයෙන් එකතු කිරීම වලට වඩා මේ මේ පහළ මට්ටමේ ඇතිවෙන සම්බන්ධකම් ඇතුලේ මිනිස්සු ළඟින් කතා කරලා අඳුනගෙන ඇතිවෙන බැඳීම් එතන ආදරය වෙන්න පුළුවන් මේ ඒවත් එක්ක හරි ලස්සන බැඳීම් ගොඩක් ඇති වෙනවා කොහොමද මම හිතන්නේ ඊටාම මේ රසවත් සහ කල්පනා කරන්න වටින දෙයක් මෙතන තියෙන කියලා කියන රසවත් කියනකොට මම තාම කල්පනා කරන්න ඕන දෙයක් කියලා. කියන්නේ මේ අපි ජාතිය කියන අදහසෙන් මම මේ වෙන විදිහට කියන්නේ ජන සමූහයක්. කිසියම් එකට බැඳිච්ච ජන සමූහයක් හැදෙන්න කොහොමද කියන ප්‍රශ්නෙට අපිට යම් කිසි අදහසක් ඔතනින් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපි හිතුවොත් පවුලක් පවුලක් වෙන්නේ කොහොමද කියන ඒගොල්ලෝ මම නම් කියන්නේ දෙක ලේ සම්බන්ධයෙන් නිසා පවුල පවුල වෙන්නේ අර එකිනෙකා එක්ක කරන බෙදා හදා ගැනීම නිසා දුක සැප බලනවා අපි යන ගමනේදී තියෙන ජය පරාජයන් එකට දරා ගන්නවා ප්‍රශ්නෙකදී අනිත් එක්ක නැවිලා අපිට උදව් කරනවා ඒක තමයි සහබන්ධුත්වය ඇති කරන සූත්‍රය කිසිම සූත්‍රයක් ලෝකේ නැහැ මිනිස්සු එකතු වෙන්නේ බෙදා හදා ගැනීම. ඒ ගමනක දුක සැප ප්‍රශ්න හොඳ නරක ජය පරාජයන් සතුට බෙදා ගැනීමෙන් තමයි මේක ඇති වෙන්නේ. දැන් මේ කුමුදු කීපකේ තියෙන අර ක්ෂුද්‍ර ලෙවල් එකේ මට්ටමේ පුංචි මිනිස්සු අතර මේ ගනුදෙනුව තියෙන්න පුළුවන්. හැමදාම තිබිලා තියෙනවා. හැමදාම තිබුණා. ඒක කඩප් එකයි අවාසනාව. ඒක අර පත්‍රාජයේ ෆිල්ම් එකේ තියෙන එක. දැන් මහා මට්ටමේ තවාසනාවකට තමයි මහා මට්ටමේ වෙන්න ඕන මේක. කියන අපි ප්‍රතිපත්ති වශයෙන් ආදි වශයෙන් රටක ජනතාවන් විදියට බැලුවහම ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ට බෙදා හදා ගන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් උදාහරණයක් විදියට පෞද්ගලික ගණනාවෙන් අපි මේ යුද ජයග්‍රහණය කියන එකක් සමරනවා. එතකොට එතනම අපි අයින් කරලා ඉවරයි අති විශාල පරාජිත කියලා කියලා නම් කරලා තියෙනවා ඒගොල්ලෝ අයින් කරලා ඉවරයි ඇත්ත වශයෙන් අනිත් පැත්තට හිතුවා නම් මේ යුද්ධේ මහා අපරාධයක් අපේ රටට වෙච්ච මේකේ දුක අපි බෙදා ගන්න ඕන එකතු වෙලා අපේ දරුවෝ හැමතැනම මැරුණා අපේ පන්සල්වලද එහි කෝවිල්වලද හැමතැනම පහනක් පත්තු කරලා අපි මේ දුක බෙදා ගන්න දවසක් බවට පත් කරා නම් අන්න අර ගමනේදී අපි බෙදා ගත්තා වෙනවා. එහෙනම් අපි එකතු වුණා වෙනවා. ඒක සම්බන්ධ වුණා වෙනවා. දැන් මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අපි තේරුම් ගන්න. යම් හැඟීමක් වැරදි හෝ මොනා හෝ හැඟීමක් තිබුණා නම් දකුණ සම්බන්ධයෙන් හරි මේ ඇත්තට මේ උතුර දකුණ බෙදීම අපි කතා නොකළත් යුතු දෙයක් ඇත්තම කියනවනම් මේ තව කෙනෙක් සම්බන්ධයෙන් තියෙන වැරදි අදහසක් අපිට මේ සමීප සම්බන්ධකම් ඇතුළේ නැති කරගන්න පුළුවන්. හරියටම හරි. දැන් මට වශයෙන් අර වැරදි අදහස කියලා කියන්නේ ඒකත් බොහෝ වෙලාවට නිර්මාණය වෙන්නේ නිර්මාණය කරන දෙයක් නෙවෙයි ෆැබ්‍රිකේට් කරන දෙයක් නේ. ඔය ස්ටීරියෝටයිප් එක. ස්ටීරියෝටයිප් එක. ගොඩනගන අදහසක්. අපි දන්නේ අර ඒකයි අර මේ ප්‍රතිරාජගේ අර උද්ෘතේ මේ ජනතාව කවුද ඒගොල්ලෝ? අපි දන්නවද ඒගොල්ලෝ? ඔව් මේ මේක ඇත්තටම මේ ඔක්කොම මේ අපේ ඇඳුම් පැළඳුම් මේ අපිව අඳුර ගන්න පුළුවන් කියන දේවල් අයින් කරලා බැලුවොත් අපි අපි ඒ සියල්ල අයින් කරලා බැලුවොත් කොහොමද ඔය වෙන් කර ගැනීම අපි යන්නේ? ඔව් ඒකට කොච්චර දැන් තව තියෙනවා දැන් වෙනස්කම් කියලා දිහා අපි බලන ඉතාලම භයානක නරකක මෙතන වෙනස්කම් හරි ප්‍රශ්නයක් කියලා. නැත්නම් වශයෙන් වෙනස්කම් නැත්තම් බෙදාගන්නේ මොනවද? පළවෙනි ප්‍රශ්නේ අපි හුස්ම ගැනීම ඉඳලම තියෙන අපි හැදෙන්නේ අපෙන් නෙමෙයි අපි නොවන දේවල් එක කරන බෙදා හදාගෙන. ඒක තමයි ආයේ ජීවිතයේ මහා සූත්‍ර. නේද? වෙනස්කම් නැත්තම් බෙදා ගන්න දෙයක් නෑ. බෙදා ගන්න දෙයක් නැත්තම් අපි හැදෙන්නේ වැඩෙන්නේ මොකක්වත් වෙන්නේ නෑ. මේ මේ ගමන සිදුවීම අපි අපි වීමේ ගමන ජනතාවක් ජනතාවක් වීමේ ගමන තියෙන්නේ අත්‍ය වශයෙන් වෙනස්කම් අතර කරන ගනුදෙනුව බෙදා හදාගෙන දැන් වෙනස ගැන කියනකොට මට දැන් මගේ මේ නිබ්බන්ධය මගේ පරිශ්‍රණය සම්බන්ධ කරන්න මට මතක් වෙනවා එතනත් මේ ආබාධිත සහ ආබාධිත නොවන ආපහු අර වෙන් කිරීම මේ අපි මේ ජන වර්ග වෙන් කරගන්නවා වගේම තමයි මේ තවත් නම් කරලා වෙන් කරලා වෙන් කරගන්න. වෙන් කිරීම ඇතුළෙම අසාධාරණයක්. ඒක මම හිතන්නේ සිද්ධ වෙනවා කියන එක තමයි මගේ අදහස. මම කැමති කොහොමද වෙන දෙයක් ඔයත් එක්ක බෙදා ගන්න. මම අර කල්නුතාට කිව්වා අර රුසියානු කවි පරිවර්තන වගේක් මම කරන්නේ. මේ කතාව ඇතුලේ මම හිතුවා ඒක බෙදා ගන්න වටිනවා කියලා සම්පූර්ණ වෙන දෙයක් වගේ පේන්න පුළුවන්. නමුත් මේක හරියි සමහරට පෙරදිග අපිට කිට්ටු දාර්ශනික අදහසක් මේ කවිය ප්‍රකාශ කරන්න. මේ කවියා අර්සේනි තර්කෝස්කි. අර්සේනි තර්කෝසි කියලා කියන්නේ ඔබ ලංකාවේ බොහෝ දෙනෙක් සමහරට මේ යම් කිසි සිනමාව ගැන උනන්දු වෙන ඕන කෙනෙක් දන්න අන්ද්‍රේ තර්කෝස්කි මහා සිනමාකරුවාගේ පියා. ඉතින් අන්ද්‍රේ තර්කෝස්කි තමන්ගේ පළවෙනි කියන්නේ චිත්‍රපට ගණනාවක මේ තාත්තගේ කවි පාවිච්චි කරනවා. ඊට පස්සේ එක කවි එක ෆිල්ම් එකක් තියෙනවා මිරර් කියලා. මේ මිරර් කියන ෆිල්ම් එකම සිනමා කෘතියම හදලා තියෙන එක්තරා විදිහකට තාත්තා සහ අම්මා එක්ක තිබුණු සම්බන්ධය. ඒතර තාත්තගේ කවි ඒක ඇතුළෙම කොටසක් බවට පත් වෙනවා. ඉතින් තව ඔහු චිත්‍රපට දෙක තුනක් පියාගේ කවි ගත්තා. දැන් මේක මේ තර්කෝස්කි අන්ද්‍රේ තර්කෝස්කිගේ කවියක්. මම ඒක කියන්න කියන්නේ. right. ඒ කවිය මෙහෙමයි. සිහිනෙන් පෙනුනි මට එය සිහිනෙන් දකිමි එය. සිහිනෙන් පෙනුනි මටය සිහිනෙන් දකිමේය සිහිනෙන් පෙනේවි යලි කවදා නමුත් හැමදේ නැවත සිදුවේ පුනරාවතරණය කරයි මා දුටු සිහින හැම දකීවි එලෙසින්ම ඔබත් අපට දුරින් කොහිදෝ ලොවටත් හුඟක් ඈතින් රළ තරංග පෙරලේ බිඳේ විරලත තරුවක් මිනිසෙක් කුරුල්ලෙක් රළ මත සත්තාව සිහිනය හා මරණය රලින් රළ දින වකවානු කුමටද උනිමි ඉන්නෙමි ඉඳින්නෙමි අසිරිමත් දිවි උකුලේ හිස හොවමි දනින් හිඳ අනත් දරුවෙකු මෙන් තනිව මීදු මේ යන්තම් දිලිහෙන මුහුදු මෙන් නගරද පිළිමිමු දෙන කැතපත් පවුර මැද කඳුළු සලමින් මවක් ඔසවන්නේ විලඳු කුලට මේක රලින් රල තරංගෙන් තරංගේ ජීවිතේ ගලාගෙන යනවා ඒකට යම්කිසි න්‍යාම ධර්ම තියෙනවා ඒවා නැවත නැවත නැවත මේ රල ගහනවා මේ අපිට වෙන දේ නැවත නැවත සමහරට වෙන විට වෙනවා මගේ හිනේ ඔබ අනිවාර්යෙන් දකි මේ වෙන දේ තව ආයි අපිට වෙයි එතකොට මෙතෙන් දැන් රළ ගහනවා කිව්වහම ඉහළ යනවා පහළ යනවා නිකන් ජීවිතේ වගේ. සහේතර අපේ ජීවිතේ දැන් බෞද්ධ අදහසට හින්දු අදහසට මේක යම්කිසි අපිට වගකීම් තැනකුත් තියෙනවා. මොකද මේ අත්දැකීම අපි නිර්මාණය කිරීමකුත් කරනවා. මේ රළ අපි නිර්මාණය කරනවා. එතකොට මේක ඉතින් බහන කරලා අපි නිර්මාණය කරොත් අකන්දේව සුනාමි වගේ ඒක නැවත ගහයි. නැවතී. නැවතෙයි අපි කොහරි වුණාම නැවත අපිට ඒක සිද්ධ වෙයි වගේ අර ඒ විපාක පිළිබඳ ප්‍රශ්නයත් මේක ඇතුලේ යටින් තියෙනවා අපි කරන දේ නැවත නැවත රළ ගන්නවා කියන්නේ අතීතය අමතක කරන්න බෑ කියන එක එය නැවත නැවත ප්‍රතිනිර්මාණය වෙනවා කියන කාරණාව ඔය ජනතාවන් පිළිබඳ අපි කතා කරනවා අපි මේ අපේ අපි ඇත්ත වශයෙන් අපි නිර්මාණය කරමින් තියෙන අපේ ජීවිතය. ඔව්. තාම ගැඹුරු වශයෙන් බලපහම. ඒක ඒක අපිට අවශ්‍ය විදිහට. අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා මේ අපේ සම්බන්ධතා. ඔව් ඉතින් එතන අර දැන් පැරණි අපේ දැන් බෞද්ධ ධර්ම මෛත්‍රී කරුණාව නැත්නම් Hindu ඒත් මෛත්‍රිය නැත්නම් කතෝලික ඒ ප්‍රේමයේ මෛත්‍රිය මේක හරිය වැදගත් කියලා කියන්නේ මෙහෙම චෛසිකයක් නැතුව අපි කරන නිර්මාණ අත්වාසින් රළ කොහොමදත් ගහනවා අර ඊට අර අපේ ද්වේෂෙන් ලෝභයෙන් අර වගේ තරහෙන් කරන ගහන රළ කොහටද ඒවා යන්නේ මොකද ඒවා නැවත නැවත එනවා. ඔව් දැන් ඇත්තටම එහෙම කියනකොට මට හිතෙන්නේ දැන් කවුරුම හෝ එක පාර්ශවයක් දැන් අපි හැමතිස්සෙම අනේකා අපින් සමාවිල්ලයි. අනේකා අපිට හොඳ කළ යුතුයි. මේ අනේකාගෙන් බලාපොරොත්තු වීම කියන එකට එහා ගිහිල්ලා අපිට පුළුවන් නම් සමාවෙILLන්න. අපිට පුළුවන් නම් වෙනස් වෙන්න. එතකොට එතනින් තමයි අපිට පුළුවන් නම් ප්‍රශ්නයක් අවසන් කරන්න. අනේ මං හිතන්නේ ඒක මේ වෙනස් වීම වෙන්න ඕනේ Taman තුලින්. ඒක ඉතාම වැදගත්. දැන් සමහර රටවල් වලට බුද්ධියක් තිබුණා වගේ තමන්ගේ අර සමහරට ඉතාම මේ භයානක භීෂණකාරී එකිනෙකා මරා ගැනීමේ తত্ত্বය ඇතුලෙන් යන්න. දැන් උදාහරණයක් දකුණු අප්‍රිකාවේ. දකුණු අප්‍රිකාවේ Truth and Reconciliation Commission කියලා එකක් රහින් මහදුවනේ. ඒක ඇතුලේ තිබුණා ඔය ශුද්‍ර මට්ටමේ එක පැත්තකින් අපරාධ කරපු මිනිස්සු හිටියා. ඒක එක්තරා රාමුවක් ඇතුළේ මිනිස්සු අපරාධ කරන්නේ ඒ කාලේ අපරාධ කරනවා. ඒ කාලේ ඉතින් කවුරුත් අපරාධ කරනවා කියලා හිතුවොත් කළු මිනිස්සුන්ට විරුද්ධව සුදු වෙනසු ඒ රෙජිම් එක ඇතුළේ ඒ මතවාදය ඇතුළේ අපරාධ කරා. ඊට පස්සේ ඒ රාමුව බිඳෙනවා. ඒ රෙජිම් එක මාරු වෙනවා. එතකොට අලුත් රෙජිම් එකක් එනවා. අලුත් රාමුවක් එනවා. එතකොට අලුතෙන් හිතන්න ඕනේ කියලා තමයි මෙන්ඩලා කිව්වේ අපි පරණ දේ කරොත් වැරදි කියලා. ඒතකොට ඒගොල්ලෝ කරේ මෙන්න මෙතනදී අර මේ දෙගොල්ලෝ හමු වෙන වගේ එකක්. අපරාධ කරුවා ඒකට මූණ දුන්න කෙනයි. එතකොට මෙන්න මෙතන තියෙන්නේ අර එකිනෙකා අත් වශයෙන් අපරාධ කරුවා තමන්ගෙන් දැන් කවුද කරේ කියන හරි ප්‍රශ්නයක්. නමුත් ඒක අහු වෙනවා. ඒක යම් කිසි දෙයකට එයා අනිත් අයගෙන් සමාවරගෙන. ඒක පාපුච්චාන්නේ. ඊට පස්සේ ඒක ගැන තමන්ගේ තියෙන පශ්චාත්තාපය එළියට දාලා ඉවර කරලා එයා සනීප වෙනවා. ඔව්. ඒතකොට ඒක නිසා අත් වශයෙන් අනිත් එක්කෙනාටත් සනීපයක් ලැබෙනවා. අනිවාර්යයෙන්. එහෙම සිද්ධ ඊට පස්සේ රාශියක් තියෙනවා මේ තමහට දරුවෙක් මරපු මවක් මවකගේ දරුවෙක් මරලා ඒ අපරාධකාරයා තමන්ගේ දරුවා විදිහට බාරගත් අවස්ථාව තියෙනවා. ඒක අපි අපි අර එල්ලිලා හිටියොත් තමයි අතීතේ අපිට මේක තේරුම් ගන්නවත් බැරි වෙන්නේ. නේද? අපිට මේක තේරුම් කොහොමද එහෙම කරන්න කියලා අපි රණ්ඩු වෙන්න යන්නේ. <laughs> නමුත් මේ රාමුව බිඳ බිඳින්න ඕන අපිමයි. නැත්තම් අර ඒක ඒක කවුරු හරි පටන් ගන්න ඕන. කොතනකින් හරි කවුරු හරි පටන් ගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒක තමයි මම හිතන්නේ ලොකුම දේ කරන්න ඕනේ මේ ලෝකෙට අපිට යම්කිසි ඒක ඕනම මාධ්‍යයක් ඔස්සේ මම හිතන්නේ. මෙහෙම මුණ ගැහිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාධ්‍ය භාවිතය කලාව ඇතුලේ වෙන්න පුළුවන් මේ දැන් අපි දකින එහෙම ප්‍රකාශන මිනිසුන්ගේ විඥානයේ තියෙන දේවල් කොච්චර ලස්සනට ප්‍රකාශ වෙනවද කියලා මේ මේ දවස්වල. ඉතින් ඒව ඇතුලෙත් ඒවත් එක්තරා ආකාරයකට මිනිසුන්ට සුවපත් වෙන්න තමන්ගේ තියෙන ප්‍රශ්න නිවෙන්න ඔය කියන්නේ අතෝස්නේ හැමදේම අපි බලන විදිහ තාම නරක දෙයක් වුණා අපි තේරුම් ගත්තොත් මේ නරක අපිට ඇතුලේ නේද ඉස්සල්ලාම තියෙන්නේ නේද එළියට අත දික් කරනට වඩා මෙන්න මේක ඇතුල මේක දිහා හැරිලා බලන්න පුළුවන් නම් අපිට එතකොට ඒකත් එක්ක අපිට යම්කිසි අපේම අධිෂ්ඨානයක් අර අර පළවෙනි අඩිය තියන්න මම මේක කරන්න ඕන. නේද? මමයි මෙතන කරන්න ඕන. වෙන කවුරුත් නෙමෙයි කරන්න. සහ මේ අපිට අපෙන් වෙන පොඩි වැරද්දක් තමයි මේ අපි දකින කෝණය අපේ දෘෂ්ටි කෝණය නිවැරදි. ඒ අනෙක් අත්දැකිය යුතුයි කියලා හිතන తত্ত্বය. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි හරි කියලානේ පටන්. අපි පටන් ගන්න එතනේ. සහ ඒක අනෙක් කෙනා පිළිගත යුතුයි කියලා හිතන තැන මම හිතන්නේ ඔන්න ඔතන අපිට හදාගන්න පුළුවන් නම් මම කියන්නේ හුඟා නරක ගැටුම් වල ওই තියෙන ওই ප්‍රශ්නේ තමයි. ඒක වාර්ගික ප්‍රශ්නයක් නෙවෙයි ආගම් ගැටුම්. ඕනම ප්‍රශ්නයක්. අපි හරි කියන තැනින් අනිත් අය ඔව් සමහරවිට අනිත්ගේ දේ ගැන දන්නෙත් නැහැ, හොයලත් නැහැ, අවබෝධයකුත් නැහැ. ඒක තමයි අර දැන් මුදු කියන අත්දැකීම කියන්නේ අපි නොදන්න මිනිස්සු අපි නම් කරලා ෆ්‍රේම් කරලා මරාමු කරලා ඉවරයි. අපි ඒක ඇතුළට ගියම තමයි පේන්නේ ඒගොල්ලෝ සමහරට මේ අපි වගේම ජීවත් අනිවාර්යෙන් දැන් ඒක ඒක අපි ශිෂ්‍යන්ට ඒකට මම පොගියොත් ඒගලන්ට යන්න කලින් අදහස ලියන්න කිව්වා. ගියාට පස්සේ අදහස. ගියාට පස්සේ මතක් කරන්නෙත් අඳාන්න මොනතරම් සංවේදී වෙලාද කියනවනම් ඒ තමන් හිටපු ඒ කණ්ඩායමත් එක්ක මතක් කරන්නෙත් අඳලා ඒ තරම් බැඳීමක් ඒ තරම් හදවතින් දැනෙන ඔව් ගිල් ෆීලිං හිතන අනේ අපි මෙහෙම කාගේ යන්න බෑ කියපු යන්න බෑ කියපු අය හිටිය දෙමාපියෝ යන්න බය වුණා යවන්න බය වුණා මේ බිය මේ අපි හදාගත්ත බයක් මේක තමයි හිතන්නේ අද දවසේ අපි අවසාන වශයෙන් මේ සාකච්ඡා ගන්න දෙන බොහෝ වෙලාවට අපේම අභ්‍යන්තර බය තමයි අපිව මීට වඩා යහපත් අඩියකට යන්න දෙන අවස්ථාවක් නැති කරන්නේ. ඒකට මෙන්න මේ පින්මර පණින්න තියෙනවා නේද අපිට බැලු බැලමට සමහරලාට අර තදින් අල්ලගෙන හිටපහම මතයක හරියට ගිරවලකින් බිමට පයින්නා වගේ එකක් පේන්නේ. ගාක් අය දැන් නැහැ පැන්නහම පියා බාන්න පුළුවන් කියලා. නේද? ඒක හොයාගන්න. <laughs> ඉතින් මම හිතන්නේ අදත් අපේ කාලය අවසන්. සාකච්ඡාව නතර කරන්න ඕන. කුමුදුටත් ස්තුතියි. අද අපිට තාක්ෂණික සහායක දුන්නා මංජුල සෙනවිරත්න. ඌටත් බොහොම ස්තුතියි. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක